තතෝනං දුක්ඛමන් වේති චක්කං වහතෝ පදං මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනීති සද්ධාවන්ත පින්වත්නි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සුමනා ගමගේ මහත්මිය විසින් එතුමියගේ ජන්මදිනය නිමිති කොටගෙන එතුමියත් ඒ වගේම පවුලේ සියලු දෙනාත් එකතු වෙලා අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ සුජීවත්ව සිටින ජී.කේ. බේබිනෝනා මෑණියන් වහන්සේට සහ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පූජ්‍යපාද කිරියොරුවේ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සිදු කරගෙන යන ශාසනික සේවාවන් চিරාත් කාලයක් සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාදයේ පෙරදරි කොටගෙන ඒ වගේම සුමනාගමගේ මහත්මියටත් පවුලේ සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් ධර්මාවබෝධය ලැබේවා නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මිය පරලෝ යන්නට යෙදුණු පියාණන් වහන්සේ ඇතුළු සෑම දෙනා සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද ධර්ම දේශනාව සඳහා එතුමිය විසින් මාත්‍රකාව හැටියට අපට ආරාධනා කළේ ධම්මපදයේ මූලික ગાථා දෙක පාදක කොටගෙන සියල්ලට සිත පෙරටුවන ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ අනුව පින්නතුන් කොයි කවුරුත් අහලා පළපුරුදු ධම්මපදයේ මුල් ગાථා ධර්ම දෙක අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්ඛංව වහතෝ පද ඊළඟට දෙවනි ගාතාවෙන් ඒ කාරණා ටිකම පැහැදිලි කරමින් මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛ මන්වේති ඡායාව අනපායින තථාගතයන් වහන්සේ දක්වනවා මනෝ පුබ්බංගම ධම්මා සියලුම කුසල කුසල ධර්මයන්ට මනස පූර්වාංගම වෙනවා. මනෝ සෙට්ඨා මනෝමය. ඒවා මනස මුල් කොටගෙන පවතිනවා. ඒ වගේම මනෝමය මනසින්මයි උපදින්නේ මනසින්මයි ගොඩනැගෙන්නේ. මනසාචේ පදුට්ඨේන පදුට්ඨ කියලා කියන්නේ ද්වේෂයෙන් දූෂිත වූ ස්වභාවය එහෙම නැත්නම් වෙනත් අකුසල ධර්මයකින් වෙනත් ක්ලේශ ධර්මයකින් වෙනත් පාප ධර්මයකින් සිත දූෂ්‍ය වුණත් පදුට්ට චිත්ත කියන නමින්ම තමයි හඳුන්වන්නේ. එතකොට ද්වේෂයෙන් හෝ වෙනත් ක්ලේශ ධර්මයකින් දූෂ්‍ය වූ සිත කියන අදහසයි එහි අන්තර්ගත වෙන්නේ. එතකොට මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. ඒ බඳු දූෂිත වූ සිතකින් යමක් කියනවද කරනවද තතෝනං දුක්ඛමන් වේති චක්ඛංව වහතෝ පද ඒ දූෂිත මනසින් කියන කරන දේ නිසා ජනිත වෙන අකුසල කර්මය අනාගත විපාක වශයෙන් Taman පසුපස එනවා සසර ගමනේදී කොහොමද උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ චක්ඛංව වහතෝ පදං ගැල ඇදගෙන යන ගවයාට අනුව අර කරත්ත රෝදය පසුපසින් එන්නා වගේ පීඩා කරමින් වේදනා දෙමින් බරක් වෙමින් Taman පසුපස එනවා Taman සිද්ධ කරන ලද ඒ දූෂිත සිතින් කියන කරන ලද දෙහි විපාකය. එහෙම නැත්නම් දුක්ඛ විපාකය Taman පසුපස පීඩා ඇති කරමින් සසර ගමනේ එන බව බුදුරජාණන් වහන්සේ ඒ උපමාවෙන් දක්වන්නේ. ඊළඟට දෙවනි ගාථාවෙන් දක්වන්නේ අර විදිහටම කුසල අකුසල කර්මයන්ට මනස ප්‍රමුඛ වෙනවා මූලික වෙනවා මනසින්ම උපදිනවා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා මනස පැහැපත් කොටගෙන යමක් කියනවා නම් කරනවා නම් ප්‍රසාද සිතින් යුක්තව පැහැපත් සිතින් යුක්තව පිරිසිදු සිතින් යුක්තව යමක් කියනවා නම් කරනවා නම් ඒවායින් ජනිත වෙන කුසල කර්මය අනාගත විපාක ඇති කරනවා සසර ගමනේදී ඡායාව අනපායිනි තමන්ගේම සෙවණැල්ල වගේ සසර ගමනේ තමන් පසුපස යමින් තමන්ට සැප විපාක ගෙන දෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගාථා ධර්ම දෙක පාදක කොටගෙන මේ කුසල කුසල ධර්මයන්ට සිත මූලික වෙන ආකාරයත් ඒ වගේම දූෂ්‍ය සිතින් කරන කියන දේ පැහැපත් සිතින් කරන කියන දේ අනාගතයේහි අපට සැප දුක් විපාක ඇති කරන ආකාරයත් ඒ වගේම ඒ කර්ම විපාකය ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් සසර ගමනේ ඒ ඒ ආත්ම භාවයන්හි අපි වෙත පැමිණෙන ආකාරයත් පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්යාගේ උත්පත්ති සිත බොහොම ප්‍රභාස්වරයි. ඒ කුමක් නිසාද? සෑම මිනිස්සෙක්ම උපදින්නේ යම්කිසි කුසල විපාකයක් හැටියට කුසලයක විපාක සිතෙන් තමයි සෑම මිනිස්සෙක්ම මනුෂ්‍ය ලෝකේ ජන්මලාභය ලබන්නේ. එතකොට ඒ කුසල් සිත ශක්තිමත් හෝ දුර්වල වෙන්නට පුළුවන්. ඇතම් කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්තව සිදු කරන ලද ප්‍රබල කුසලයක් මරණාසන්න මොහොතේ සිහිපත් නිසා එහි විපාක හැටියට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්ත වූ සිතකින් උත්පත්තිය ලබනවා. ඒ අවස්ථාව තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ. එතකොට ත්‍රි හේතුක කියන්නේ හේතු තුනකින් යුක්තව. හේතු තුන හැටියට දක්වන්නේ කුසලයේදී මූලික වෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු තැනැත්තාගේ උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදිලා තියෙනවා. ඒ නිසා ඒ තැනැත්තාට ඒ භවය තුල උත්සාහ කළොත් සාංශාරික හුරු පුරුද්ද තියෙනවා නම් පාරමිතා ධර්ම වැඩිලා තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන තියෙනවා නම් ඒ භවෙහි උත්සාහ කළොත් ධාන අභිඥා මාර්ගඵලාදිය ලබන්නට අවස්ථාව උදා කරගන්න පුළුවන් අර උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදিলা තියෙන නිසා එතකොට ඒ අවස්ථාව තමයි මනුලෝ උපදින උසස් මානසික తত্ত্বය. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි ඇතම් කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා ද්වි හේතුක කුසල විපාකයක් හැටියට. ඒ කියන්නේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක පමණක් යෙදුණු කුසල්. බහුලව අපි කරන කුසල් වල ඒ විදිහේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක තමයි යෙදෙන්නේ. ඒ දෙක සෑම කුසල් සිතකම යෙදෙනවා. අමෝහයේ යෙදෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව හොඳට නුවණින් කල්පනා කරලා නුවණින් කරන කුසල්වලදී පමණයි අමෝහය නැමැති තුන්වැනි හේතුව යෙදෙන්නේ. එහෙම නැතිනම් බහුලව අපි කරන කුසල් දහම් ද්වි හේතුකයි. එතකොට මේ ද්වි හේතුක කුසලයක් මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් ඒ තනත්තාගේ ඊළඟ උත්පත්තිය ද්වි හේතුක කුසල විපාකයකින් ලැබෙනවා. එතකොට එය ද්වි හේතුක ප්‍රතිසන්දියක් කියලා හඳුන්වනවා. එතරත්තාගේ උත්පත්ති සිතේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක පමණයි යෙදිලා තියෙන්නේ. අමෝහය නැමැති ප්‍රඥාව යෙදිලා නැහැ. එතකොට එතනත්තාට සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට සියලු කටයුතු කරන්නට බාධාවක් නෙමෙයි. දැන උගත්කම් ඇති කරගන්න, හැකියාවන් වර්ධනය කරගන්න, ඒ වගේම බණ දහම් අහන්න, භාවනා කරන්න, ගුණධර්ම ප්‍රගුණ කරන්නට බාධාවක් නෙමෙයි. නමුත් ඒ තනත්තාට කොතෙක් උත්සාහ කළත් ඒ භවෙහි ධාන අභිඥා මාර්ගඵලාදිය උපදවා ගන්නට පුළුවන්කමක් නැහැ. කුමක් නිසාද? අර උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදিলা නැති නිසා. එතකොට ඒ දුර්වලකම තියෙනවා. නමුත් බාහිරින් බැලූ බැල්මට කිසිවෙකුට ත්‍රි හේතුක පුද්ගලයා මේ පුද්ගලයාය ද්වි හේතුක පුද්ගලයා මේ පුද්ගලයාය කියලා බාහිර කරුණු වලින් හඳුනන්නට බෑ මානසික කරුණවලනොත් හඳුනා ගන්නට පහසු නැහැ. අර විදිහට පරසිත ගැඹුරින් අධ්‍යයනය කරන්නට පුළුවන් කෙනෙකුට ඇතැම් විට හඳුනා ගන්නට පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොහොමත් සෑම කෙනෙකුගේම සිත් හසර දකිමින් ඒ ත්‍රි හේතුක ද්වි හේතුක බව තථාගතයන් වහන්සේට ගෝචර වෙනවා අවශේෂ අයට ඒ ඒ පුහුණු කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි අන් අයගේ සිත ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. තම තමන් විසින්ම තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමන් විචක්ෂණ නම් දක්ෂණම් දහම් කරුණු පිළිබඳව මනා පරිචයක් තියෙනවා නම් සති සම්පජඤ්ඤේ යුක්ත නම් ඇතැම් විට තමන්ට හඳුනා ගන්නට පුළුවන් තමන් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක්ද ලබලා තියෙන්නේ කියලා ඒකත් නිකම්ම නෙමේ නැවත නැවත ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තුළින් භාවනා කිරීම තුළින් අත්දකින්න දේ සමග ලැබෙන ප්‍රතිඵලයත් එක්ක තමයි Tamanට තීරණය කරන්නට පුළුවන් වෙන්නේ Taman ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ද ලබලා තියෙන්නේ නැද්ද කියන බව. ඉතින් ඒවා අපිට පහසුවෙන් තීරණය කරන්නට පුළුවන් කාරණා නෙමෙයි. ඒ නිසා ඒ ගැන කරදර වීම නෙමෙයි මෙයින් අදහස් කරන්නේ මේ මනුෂ්‍ය සිතෙහි පවතින විවිධත්වය තේරුම් ගැනීමයි. එතකොට ওই විදිහට ඇතම් කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත උපතක් ලබනවා. ඇතම් කෙනෙක් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් දෙකෙන් යුක්ත කුසල විපාකයකින් උත්පත්තිය ලබනවා. තුන්වැනි අවස්ථාව තමයි අහේතුක ප්‍රතිසන්දිය. අහේතුක කියන්නේ සෑම කුසල් සිතක්ම ද්වි හේතුකයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් දෙක යෙදිලමයි කුසල් සිත් ජනිත වෙන්නේ. අහේතුක කුසල් සිත් කියලා වර්ගයක් නැහැ. නමුත් ඇතම් කෙනෙක් සිද්ධ කරන කුසල් වලදී ඒ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙකත් ඊටාම දුර්වල මට්ටමින් තමයි යෙදෙන්නේ. ඇතම් කෙනෙකුගේ සිත්වල කුසල් සිදු කරනකොට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුනම ප්‍රබල වේදෙනවා. සමහර කෙනෙකුන්ට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් මධ්‍යම ප්‍රමාණයෙන් යෙදෙනවා. ඇතම් කෙනෙකුගේ කුසල්වලදී අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක පමණක් ප්‍රබලව යෙදෙනවා අමෝහය නැතුව තව සමහර කෙනෙක් කුසල් කරනකොට අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙකත් බොහොම දුර්වල මට්ටමින් යෙදෙනවා දැන් අපි එක්කෙනෙක් විසින් කරන කුසල්වලදීත් ওই අවස්ථා හැම එකම එක් එක් අවස්ථාවලදී මතුවෙන්නට පුළුවන් ඒක වෙනම පුද්ගලයෙක් කියලා නෙමෙයි තමන්ම කරන කුසල් වලදී විටක ත්‍රි හේතුක වෙන්නට පුළුවන් විටක ත්‍රි හේතුක උත්කෘෂ්ඨම කුසලයක් වෙන්නට පුළුවන් සමහරට ත්‍රි හේතුක මධ්‍යම කුසලයක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ද්වි හේතුක මධ්‍යම කුසලයක් වෙන්නට පුළුවන් සමහර වෙලාවල් වලදී ඒ ද්වි හේතුක ඊටාම ඕමක කුසලයක් හැටියට ඕමක කියලා කියන්නේ දුර්වලම මට්ටමේ කුසලයක් එතකොට ඒ බඳු කුසලයක් මරණාසන්න මොහොතේදී සිහිපත් වුනොත් ඊළඟ උත්පත්තියේදී අර ද්විහෙතුක කුසලයෙන් තමයි උපදින්නේ. නමුත් ඒ අලෝභ අද්වේෂ කියන හේතු දෙක දුර්වල නිසා ඊළඟ ප්‍රතිසන්දි සිතේදී ඒ හේතු දෙකත් නැතුව තමයි ප්‍රතිසන්දි සිත ජනිත වෙන්නේ. එතකොට එහි අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු කිසිවක් නැති නිසා ඒ සිත හඳුන්වන්නේ අහේතුක සිතයි කියලා. එතකොට ඒ බඳු අහේතුක සිතකින් උපන්නොත් ඒ අහේතුක සිතත් කුසල විපාක සිතක්ම තමයි. නමුත් ඒක දුර්වල නිසා ඒ බඳු කෙනෙක් ඉපදුනහම අපට බාහිරින් බැලූ බැල්මටම හඳුනා ගන්නට පුළුවන් යම් යම් අංග විකෘති වෙලා ඒ වගේම මන්ද බුද්ධික ස්වરૂපයෙන් උපදින්නට පුළුවන්. එතකොට ඒ අයගේ මානසික තත්ත්වයක් දුර්වලයි, කායික තත්ත්වය පවා යම් යම් දුර්වල විකෘති ස්වરૂපයන් අපට හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මනුලව උපදින මිනිසුන් කොටස් තුනකින් යුක්තයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙන් ද්වි හේතුක ප්‍රතිසන්දිකෙන් සහ අ හේතුක ප්‍රතිසන්දිකෙන් හැටියට අ හේතුක ප්‍රතිසන්දිකෙන් අපිට වෙන්කොට හඳුනා ගන්න පහසු වුණාට ත්‍රි හේතුක සහ ද්වි හේතුක ප්‍රතිසන්දිකෙන් එහෙම වෙන්කොට හඳුනා ගන්නට පහසු නැහැ කෙසේ හෝ මනුෂ්‍ය ලෝකේ උපදින හැම කෙනෙක්ම මොන මට්ටමින් මොන තරාතිරමින් උපන්නා වුණත් සෑම කෙනෙක්ම කුසල් සිතක විපාකයකින් උපදිනව හැරෙන්නට අකුසල විපාකයකින් මනුලෝ උපදින්නේ නැහැ. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලැබෙන සෑම දෙනෙක්ම ප්‍රභාස්වර සිතකින්, ඒ කියන්නේ කුසල් සිතකින් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රභාස්වරයි. ඒ සිත ප්‍රභාස්වරයි කියන්නේ උත්පත්ති සිත කුසල් සිතක් නිසා ප්‍රභාස්වරයි. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වන තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං නමුත් ඒ ප්‍රභාස්වර සිත බාහිරින් පැමිණෙන අරමුණු අපේ සති සම්පජඤ්ඤයෙන් තොරව සිහිනුවණින් තොරව බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වනකොට ඒ පැහැපත් සිත අනුක්‍රමයෙන් කිලිටි වෙන්නට පටන් ගන්නවා. තං සුතව අරිය ශාවකෝ යථා භූතං පජානාති. තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. දැන් මේ සිද්ධ වෙන ගැටලුව ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා මනවින් අවබෝධ කරගන්නවා. ඒ නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතැයි මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය බුදුරජාණන් වහන්සේගෙන්ම හෝ ශ්‍රාවකයෙකුගෙන් හෝ අහලා දැන ඉගෙනගෙන ඒ ධර්මයේ පිළිබඳ පොතපත කියවලා ධර්ම පිළිබඳ විචක්ෂණ වුණු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන ධර්මයේ පුහුණු කරන්නට වෑයම් කරන තැනැත්තා තමයි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියලා හඳුන්වන්නේ. එතකොට ඒ බඳු තැනැත්තාට වැටහෙන්නට ගන්නවා Tamanගේ සිත කෙලසන ආකාරය, කිලිටි වෙන ආකාරය. එනිසා ඒ තනත්තා නැවත ඒ සිතේ කිලුට දුරු කරමින් සිත පිරිසිදු කරන වැඩපිළිවෙලකට ඒ තනත්තාට යොමු වෙන්නට පුළුවන් මේ සිද්ධ වෙන මානසික අර්බුදය ඒ තනත්තාට වැටහෙන නිසා ඒ නිසා සුතවතු ආර්ය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් පවතිනවාය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. චිත්ත භාවනා කියන්නේ භාවනා කියලා කියන්නේ වඩනවා වැඩි දියුණු කරනවා. භාවේති කියලා කියන්නේ වඩයි වැඩි දියුණු කරයි කියන අදහස. එතකොට චිත්ත භාවනා කියන්නේ සිත වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල. සිත පුරුදු පුහුණු කිරීමේ වැඩපිළිවෙල. සිත දියුණු කිරීමේ වැඩපිළිවෙලකට අර ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා යොමු වෙනවා. එයිද ඒතනත්තාට වැටහෙන්න ගන්නවා උත්පත්තියෙන් සිත ප්‍රභාස්වරව පැවතුනාට අර බාහිර කරුණු අපි අවිචාරවත්ව ග්‍රහණය කිරීම නිසා, උපාදාන කිරීම නිසා, බාහිර කරුණු සමග ඇලීම් ගැටීම් නිසා අපේ සිත අනුක්‍රමයෙන් කිලුට වෙනවා. ඒ කිලුට දුරු කරමින් සිත පිරිසිදු කරලා සිත ශක්තිමත් කරලා පුහුණු කරන්නට ඕන කියන අවබෝධය ඇති වෙන නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා අනුක්‍රමයෙන් යලිත් ඒ කිලුට ඉවත් කරමින් චිත්ත පාරිශුද්ධියක් ඇති කරන්නට සිත පිරිසිදු කරන්නට උත්සාහවත් වෙනවා. ඒකට තමයි භාවනා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් මේ කාරණය දක්වන සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. එහිම අනෙක් සූත්‍රයේ තථාගතයන් වහන්සේ දක්වන උත්පත්තියෙන් සිත ප්‍රභාස්වරයි බාහිර අරමුණු වලින් බාහිර අරමුණු වලට අවිචාරවත් ප්‍රතිචාර දැක්වීමෙන් එහෙම නැත්නම් සති සම්පජඤ්ඤයෙන් තොරව යෝනිසෝ මනසිකාරයෙන් තොරව බාහිර අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම නිසා සිත අනුක්‍රමෙන් කිලුට වෙනවා. නමුත් අසුතවා පුතුජනෝ තං යථා භූතං නප්පජානාති. අසුතවත් ප්‍රතඥය මේ කාරණේ හරියට තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කිව්වේ තථාගත ධර්මය අහලා තියෙන ඒ පිළිබඳ උනන්දු වෙන ඒ ධහම ප්‍රගුණ කරන්නට වෑයම් කරන තැනැත්තා. අසුත්තවත් ප්‍රතඥය කියලා කියන්නේ බුදුදහම පිළිබඳව එහෙම මනවින් අහලා බහුසුත භාවයකුත් නැහැ. ඒ ධහම පුහුණු කරන්නට උනන්දුවකුත් නැහැ. ඒ ධහම පිළිබඳ විචක්ෂණ බවකුත් නැහැ. ඒ නිසා ඒ තැනැත්තාට මේ සිතේ ඇතිවෙන පටලවිල්ල මේ ගැටලුව ඒ තැනැත්තාට පැහැදිලිව වැටහෙන්නේ නැහැ. සිත පිරිසිදුව තිබුණද මුලින් පස්සේ කිලුටුණාද කියලා තේරෙන්නෙත් නැහැ. සැබවින්ම කිලුටුණු බවක් විශේෂයෙන් ඒතනත්තාට දැනෙන්නෙත් නැහැ. ඒ ගැන අවධානයක් නැති නිසා. එතකොට සති සම්පජඤ්ඤයෙන් තොර නිසා ඒතනත්තාට මනසේ සිද්ධ වෙන මේ අර්බුදය වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති නිසා සිත පිරිසිදු කිරීමේ කාර්යයක් ඒතනත්තා අතින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රය කිලුටු වුණා කියලා දැනගත්තොත් තමයි ඒක සෝදන්න පිරිසිදු කරන්නට යොමු ඒ එහි කිලුට පිළිබඳ අවධානයක් නැතිනම් ඒක පිරිසිදු කිරීමේ උනන්දුවක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ අසෘතවත් ප්‍රතඥයාට තමන්ගේ සිත පිළිබඳව වැටහීමක් නැහැ. සිත පුහුණු කිරීම පිළිබඳ උනන්දුවක් නැහැ. ඒ සිතේ ස්වභාවය පිළිබඳව දහම් කරුණු අහලා පිළිබඳ විචක්ෂණ නැහැ. එනිසා එතනත්තාට සිත කිලිටු වෙනවද පිරිසිදු වෙනවද කියන කාරණේ ගැනවත් අවධානයක් නැහැ. එනිසා කිලිටු වෙන සිත පිරිසිදු කරන්න ඕන කියන උනන්දුවක් එතනත්තාට ඇති වෙන්නේ නැහැ. තස්මා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්තිති වදාමි. බුදුරජාන් වහන්සේ හිදි දක්වනෝ එනිසා අසුතවත් ප්‍රතඥයාට චිත්ත භාවනාවක් කියලා එකක් නැහැ. කියන්නේ සිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්. සිත දියුණු කිරීමේ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අර දහම අහලා නැති ධර්මයේ පිළිබඳ විචක්ෂණ නැති ධර්මයේ පිළිබඳ උනන්දුවක් නැති ධර්මයේ ප්‍රගුණ කිරීමේ උත්සාහයක් නැති තැනැත්තාට සිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මෙහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ උත්පත්තියෙන්ම සිත ප්‍රභාස්වරයි අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් තමයි සිත කිලිටි දැන් කොහොමද පිරිසිදු සිත කිලිටි වෙන්නේ? වෙනතුනේ දැන් උත්පත්ති සිත පිරිසිදුයි කියලා අදහස් කරන්නේ කුසල් සිතක් නිසා. කුසල් සිත පිරිසිදුයි කියලා කියන්නේ අපි කෙලෙස් නසලා ඉන්නවා කියන එක නෙමෙයි. දැන් අපි කුසල් සිතකින් ඉපදුනාට අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරලා නැහැනේ. එහෙමනම් තවමත් අපේ සිත්වල අකුසලය එහෙම නැත්නම් ක්ලේශය පවතිනවා. පැවතුනාට සිත පිරිසිදුව පවතිනවා කුසල් සිතක් හැටියට ජනිත වෙනකොට. මොකද්ද ඒ සිද්ධ වෙන්නේ? හරියටම උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් භාජනයකට මැටි බඳුනකට අපි බොර වුණු වතුර ටිකක් වක් කරනවා. වක් කරලා ටිකක් නිශ්චලව තියලා තියෙනවා. එහෙම තියලා තිබ්බහම අර බොර ටික එහෙම නැත්නම් අර රොන් මඩ ටික අනුක්‍රමයෙන් භාජනයේ අඩියට මිදෙනවා. මිදිලා වතුර ටික පැහැපත් වෙනවා පිරිසිදු වෙනවා. දැන් අඩියේ රොන් මඩ තියනවා. හැබැයි උඩ තියෙන වතුර ටික පිරිසිදුයි. ඒ ඒ උඩ තියෙන වතුර ටික ඕනනම් පාවිච්චි කරන්න බොන්න උනත් ගන්න පුළුවන්. යට මඩ තිබුණා කියලා උඩ වතුර ටිකේ පිරිසිදු බවට ගැටලුවක් නැහැ. අපි දැන් ලිඳකින් වතුර ගන්නකොටත් ලිඳේ අඩිය තියෙන්නේ මඩනේ. අඩියේ මඩ තිබුණයි කියලා ලිඳේ වතුර අපිට බොන්න ගන්න පාවිච්චි කරන්න ගන්න ගැටලුවක් නෑ. අඩියේ මඩ තිබුණා වුණාට උඩ වතුර පිරිසිදුයි. හැබැයි යම් අවස්ථාවක බාහිර හේතුවක් නිසා අර යට තියෙන මඩ ටික කැළතුණොත් අන්න අර පිරිසිදු වතුර බොර වෙනවා. එතකොට වතුර පිරිසිදුයි කියලා එතනදි කියන්නේ මඩ නැහැ කියන එක නෙමෙයි මඩ තියනවා. නමුත් ඒ මඩ වලින් කැළතිලා නැහැ. මඩ ටික යට තියනවා. උඩ තියෙන වතුර ටික පිරිසිදුව තියෙනවා. අන්න වගේ තමයි ප්‍රතජන සත්වයින්ට කුසල් සිත් ඇති වෙනකොට එතනත්තා කෙලෙස් නැසලා නැහැ. ක්ලේශයන් පවතිනවා. ඒ පවතුනාට සිත පිරිසිදුයි. ඒ පිරිසිදු වෙන්නේ කුමක් නිසාද? අර ක්ලේශයන් යටපත් වෙලා තියෙනවා. සිත දූෂ්‍ය කරන්නට ඒ ක්ලේශයන් අවදි වෙලා නැහැ. දැන් මේ අවස්ථාව ධර්මයේදී හඳුන්වන්නේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් හැටියට දක්වනවා අනුශය, පරියොට්ඨාන, ව්‍යතික්‍රම. ක්ලේශයන් කැළතෙන්නේ නැතිව, කැළඹෙන්නේ නැතිව, තියද නැද්ද කියලාවත් හොයන්න බැරි වෙන හැටියට නිදිගෙන පවතින අවස්ථාව තමයි අනුශය අවස්ථාවයි කියන්නේ. ඒ කියන්නේ අර රොන් මඩ පවතිනා වගේ යටපත් වෙලා නිශ්චලව තියෙනවා. එතකොට මතු පිටින් වතුර ටික පිරිසිදුව පවතින බාධාවක් නැහැ. ඒ වතුර පරිහරණය කරන්න බාධාවකුත් නැහැ. වතුරවල පිරිසිදු බව තියෙනවා. හැබැයි යට රොන් මඩ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ අපේ සිත් සතන් තුළ අවිද්‍යාව, තෘෂ්ණාදී ක්ලේශ ධර්මයන්, ඒ ක්ලේශ මූලයන් තැන්පත් වෙලා තියෙනවා අලු යට ගිනි පුපුරු වගේ. ඇවිස්සලා නැහැ. ඒ නිසා සිත පිරිසිදුව පවත්වා ගන්න බාධාවක් නැහැ. කුසල් කරන්න, භාවනා කරන්න බාධාවක් නැහැ. අර ක්ලේශ මූලයන් යටපත් වෙලායි තියෙන්නේ. අන්න එහෙම යටපත් වෙලා නිශ්චලව පවතින ක්ලේශයන්ගේ අවස්ථාව හඳුන්වන්නේ අනුස්සය අවස්ථාවයි කියන්නේ. ඊළඟට පරිඋත්ථාන කියලා කියන්නේ ඒ තැන්පත් වෙලා තියෙන ක්ලේශ මූලයන් අවදි වෙනවා නැගී සිටිනවා. හරියට අර භාජනයේ අඩියේ තියෙන රොන් මඩ ටික කැළතිලා අර වතුර බොර වෙන්න වගේ. ලිඳේ යට තැන්පත් වෙලා තියෙන මඩ ටිකට ගල් කැටයක් හෝ එහෙම නැත්නම් වෙනත් බාහිර උපක්‍රමයක් යෙදුනොත් ඒකෙන් කැළතිලා කැළඹිලා අර වතුර ටික බොර වෙනවා. එහෙම නැත්නම් එළිදේ අඩියේ ඉන්න මාළුවෙක් හරි කකුළුවෙක් හරි වෙඩසතෙක් හරි එහාට මෙහාට කැළතුවොත් අර මඩ ඇවිස්සලා ලිඳ බොර වෙන්නට පුළුවන්. එතකොට දැන් මොකක්ද සිද්ධ වෙන්නේ යට තැන්පත් වෙලා තියෙන රොන් මඩ ටික කැළතිලා කැළඹිලා මතු පිටට පැමිණීම නිසා තමයි අර වතුර ටික බොර අන්න ඒ වගේ තමයි අපේ සිත්වල යටපත් වෙලා තැන්පත් වෙලා තියෙන අර ක්ලේශ මූලයන් සමහර වෙලාවට ඇවිස්සෙනවා. අපේ මනසේ තෘෂ්ණාව තියෙනවා ඒ තෘෂ්ණාව ඇවිස්සෙන්නට යෝග්‍ය අරමුණක් පැමිණෙනකොට තෘෂ්ණාව ඇවිස්සෙන්නේ මොනවයින්ද? අපි කැමති අරමුණු ලැබෙනකොට ඇසින් දකින්නට කැමති රූප, කනෙන් අහන්නට කැමති ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති ගන්ධයන්, දිවෙන් රස විඳින්නට කැමති රසයන්, කයින් ස්පර්ශ කරන්නට කැමති ස්පර්ශයන්, මනසින් ආස්වාදනය කරන්නට කැමති ආරම්මන මේවා අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට අපි ඒවා පිළිබඳව සිහිනුවණින් තොරව ප්‍රතිචාර දැක්වුවොත් ඒ කියන්නේ ඇසට ලස්සන රූපයක් ප්‍රියමනාප රූපයක් ලැබුණු පමණට සිත කැළඹෙන්නේ නැහැ. සිත කැළඹෙන්නේ ඒ ලැබෙන ප්‍රියමනාප රූපයට අපි සිහිනුවණින් තොරව ප්‍රතිචාර දක්වන්නට ගියොත්. දැන් මේක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. සිත කිලිටි වෙන්නේ කොහොමද? සිත කිලිටි නොවි පවත්වා ගන්න කොහොමද? දැන් ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ අපි කැමති අරමුණු ලැබුණා වුණත් එතනදී සිත කිලිටි නොවි පවත්වා ගන්නට දක්ෂ වීමයි. ඒ ඒ කවර හේතුවකින්ද එහෙම කිලිටි නොවි පවතින්නේ සිහියෙන් නුවණින් ඒ අරමුණ දිහා බලන්නට පුරුදු පුහුණු කිරීම. සති සම්පජාඤ්ඤය. ඒක තමයි යෝනිසෝ මනසිකාරයයි කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු ගන්නවා නම් ඒ තනත්තාගේ අර යටපත් වෙලා තියෙන ක්ලේශ මූලයන් ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සලා සිත කිලුටු වෙන්නේ නැහැ. යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් තොරව අරමුණු ගන්නවා නම් අන්න අර යටපත් වෙලා තියෙන ක්ලේශ මූලයන් ඇවිස්සලා සිත කිලිටු වෙනවා. අන්නේ අවස්ථාව තමයි මනසාචේ පදුට්ඨේන කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ඒ ගාථාවේදී පැහැදිලි කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝපය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. එතකොට දැන් සිත මුල් කොටගෙනයි මේ කුසල කුසල ධර්මයන් පවතින්නේ. ඒ වගේම චෛතසික ධර්මයන් පවතින්නේ. ඒ සිතින්මයි ගොඩ නැගෙන්නේ. එතකොට යම් මොහොතක සිත කිලිටි කරන කිලිටි වෙනවා නම් අර විදිහට අර යටපත් වෙලා තියෙන ක්ලේශ මූලයන් අවදි වෙනවා නම් ඒ අවස්ථාව තමයි paduṭṭha citta කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් දූෂිත වූ සිත. දැන් සිතේ පිරිසිදු බව නැති වෙලා අර ලිඳේ මඩ ටික ඇවිස්සিলা එහෙම නැත්නම් බඳුනේ මඩ ටික ඇවිස්සিলা උඩ තිබුණු පිරිසිදු වතුර බොර වුණා වගේ දැන් පැහැපත් සිත ප්‍රසන්න සිත කිලිටි වෙලා දූෂ්‍ය වෙලා අර යටපත් වෙලා තිබුණු ක්ලේශ මූලයන් මතුවෙනවා. ඒ දෙවැනි අවස්ථාව තමයි පරිඋත්ථාන ක්ලේශයන්ගේ දෙවැනි අවස්ථාව. ක්ලේශයන්ගේ මූලික අවස්ථාව අනුශය අවස්ථාව. අනුශය කියලා කියන්නේ ක්ලේශ මූලයන් නිදිගෙන පවතිනවා. ඒවා අවදි වෙලා නැහැ. තැම්පත් වෙලා පවතිනවා. තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. දැන් වතුර පිරිසිදුව තියෙනකොට ළිඳේ අඩියේ මඩ තියද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට වතුර ඉතාම පැහැපත්ව පවතින. හැබැයි යම් හේතුවකින් මඩ ටික අවුස්සුනොත් අන්න සම්පූර්ණයෙන් වතුර බොර වෙලා කිලිට වෙනවා. ඒ වගේ අපේ ක්ලේශ මූලයන් නැගී සිටින අවස්ථාව අවදි වෙලා එන අවස්ථාව තමයි පරිඋත්ථාන කියලා කිව්වේ. එතකොට මේ පරිඋත්ථාන தත්ත්වයටපත් වෙන්නට පුළුවන් ලෝභය ඇවිස්සීමෙන්, ద్వේෂය ඇවිස්සීමෙන්, මෝහය ඇවිස්සීමෙන්. එතකොට මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් කවරක් ඇවස්සුණා වුණත් අපේ හිත දූෂ්‍ය වෙනවා, කිලිටි වෙනවා. එතකොට පදුට්ඨ චිත්ත කියලා බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම ද්වේෂයෙන් දූෂිත වූ මානසික తত্ত্বය ඒ වගේම අවශේෂ ක්ලේශයන්ගෙන් දූෂ්‍ය වුණත් එය paduṭṭha citta කියලාම තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ දූෂිත සිත. දූෂිත වුනේ කුමක් නිසාද? අර ක්ලේශ මූලයන් අවදි නිසා. එය තමයි පරිඋත්ථාන අවස්ථාව, කෙලස් අවදි වෙන අවස්ථාවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ක්ලේශයන්ගේ තුන්වෙනි අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. ව්‍යතික්‍රමන කියන්නේ අර අවදි වුණු ක්ලේශයට වහල් වෙලා වසඟ වෙලා ක්‍රියාත්මක වෙනවා. සිතුවිලි සිතනවා, වචන කතා කරනවා, ඒ වගේම කය මෙහෙवला යම් යම් ක්‍රියාකාරකම් වලට යොමු වෙනවා. කවර මානසික තත්වයකින්ද අර දූෂිත වූ කෙලෙසුණු මනෝභාවයන්ගෙන් කෙලෙසුණු මනෝභාවයන්ගෙන් යුක්තව අපි තීරණ ගන්නකොට කෙලෙසුණු මනෝභාවයන්ගෙන් අපි වචන පිට කරනකොට කෙලසුණු මනෝභාවයන්ගෙන් අපි වැඩ කරනකොට ලෝකෙට හොඳක් වෙන්නේ නැහැ. බාහිරට යහපතක් වෙන්නේ නැහැ. එතකොට යහපතක් වෙන හැටියට කටයුතු කරන්නට අපි දක්ෂ නැහැ. එතකොට තමන්ගේ සිතත් කිලිටි වෙලා තමන්ගේ සිතත් දූෂ්‍ය වෙලා ඒ නිසා තමන්ට යහපතකුත් නැහැ. ඒ අයහපත් සිතින් දූෂිත සිතින් ගන්න තීරණ, කතා කරන වචන, ක්‍රියා කරන ක්‍රියාකාරකම් වලින් ලොවට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තුන්වෙනි අවස්ථාව හඳුන්වනවා ව්‍යතික්‍රමන. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ක්ලේශයන් වලට වසඟ වෙලා වහල් වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒතකොට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුශය, පරයොට්ඨාන, ව්‍යතික්‍රමන. අනුශය කියලා කියන්නේ නොකැළඹී යටපත් වෙලා තියෙන අවස්ථාව, ක්ලේශයන්ගේ මූල අවස්ථාව. පරිඋත්ථාන කියලා කියන්නේ බාහිර අරමුණු නිසා එහෙම නැත්නම් බාහිර අරමුණු වලට අපි සිහිනුවණින් තොරව ප්‍රතිචාර දක්වන්නට යාම නිසා සති සම්පජඤ්ඤයෙන් අපේ ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නට බැරි නිසා අර කෙලෙස් ඇවිස්සෙන අවස්ථාව. එතකොට ඇසට ප්‍රියමනාප අරමුණක් ආව වුණත් ඒක පිළිබඳව අපට සිහි කල්පනාවෙන් බලන්න බැරි වුණොත් තෘෂ්ණාව අවදි වෙනවා. අපි අකමැති අරමුණක් ඇසට අරමුණු වුණොත් ඒ පිළිබඳව සිහි කල්පනාවෙන් දකින්න බැරි වුණොත් අපේ द्वේෂය අවදි මේ විදිහට හැම විටම අපි සිහිනුවණින් තොර වුණු ගමන් ලෝභ, ద్వේෂ, මෝහයන් අවදි වෙලා සිත කිලිටි වෙනවා. එතකොට එහෙම කිලිටි වූ සිතින් යුක්තව අපි තීරණ ගත්තොත් ඒක මානසික කර්මයක්. එහෙම නැත්නම් අකුසල කර්ම දක්වනකොට දස අකුසල කර්මපතයන්හි කයින් සිද්ධ වෙන අකුසල් 3යි වචනයෙන් සිද්ධ වෙන අකුසල් 4යි මනසින් සිද්ධ වෙන අකුසල් 3ක් දක්වනවා මොනවද කයින් සිද්ධ වෙන අකුසල් 3 ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර ප්‍රාණඝාතය සිද්ධ වෙන්නට පුළුවන් ද්වේෂ සහගත සිතින් ඒ වගේම සතෙක් මරාගෙන මස් කන්නට ඕන කියලා හිතුනොත් ලෝභය ඒකට මූලික වෙනවා ඊළඟට සොරකම් කිරීමත් ද්වේෂ සහගතව කරන්නටත් පුළුවන්, ලෝභ මූලිකව කරන්නටත් පුළුවන්. ඊළඟට කාමෙහි වරදවා හැසිරීම බොහෝ කොට ලෝභ මූලිකව සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් සිත කිලිටි වුනහම ඒ කිලිටි වූ සිතින් කරන දේවල් ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී වශයෙන් අකුසල් ජනිත කරන්නට සමත් වෙනවා අනාගතයේ දුක්ඛ විපාක ඇති කරනවා චක්කංව වහතෝ පදක් හරියට කරත්තය උසුලාගෙන යන ගවයාගේ පාදය අනුව අර කරත්ත රෝදය පසුපසින් එන්නා වගේ. ඒ ගවයා ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ඉදිරියට යන හැම මොහොතකම කරත්ත රෝදයක් තමන්ගේ පසුපසින් වේදනා දෙමින් පීඩා දෙමින් බර ඇති කරමින් පසුපසින්ම එනවා. එතකොට තමන් නවතිනකොට කරත්ත රෝදයක් නවතිනවා. තමන් ඉදිරියට ගමන් කරනකොට කරත්ත රෝදයක් පසුපසින් එනවා. ඒ වගේ තමයි අපි යම් භවයක උත්පත්ති ලැබුවාම කර්මය අපි සමග පවතිනවා. අපි වෙනත් භවයකට පැමිණෙනකොට කර්මය අපි සමගම ඒ භවයට පැමිණෙනවා. සසර කොතෙක් කාලයක් අපි ඉදිරියට පැවතුණා වුණත් ඒවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඒ භවය තුලත් උපපජ්ජ වේදනීය වශයෙන් දෙවන ආත්ම භාවය තුලත් අපරාපරිය වේදනීය වශයෙන් රහත් වෙලා පිරිනිවන් පාන ආත්ම භාවය දක්වාම ඒ කුසල කුසල කර්මයන් අපි පසුපස පැමිණෙමින් ඒ ඒ අවස්ථාවේදී විපාකත්වයට පැමිණෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව පැවතුනාට ඒ කියන්නේ ක්ලේශ මූලයන් පැවතුනා කියලා සිතේ පිරිසිදුකම පවත්වා ගන්නට බාධාවක් නැහැ. එතකොට පබස්සර මෙදම් භික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රභාස්වරයි කියලා දේශනා කළේ අර ක්ලේශ මූලයන් තිබුණා වුණත් කුසල් සිතක් අවදි වෙනකොට සිතේ ප්‍රභාස්වර බව මතුවෙනවා. පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං කියලා දේශනා කළේ අර බාහිර අරමුණු පැමිණෙනකොට සිහිනුවණින් තොරව ඒ අරමුණු වලට ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් ප්‍රතිචාර දක්වනකොට ඒ කියන්නේ හැඟීම් වලට වහල් වෙලා ඇබ්බැහි වලට වහල් වෙලා හැඟීම් බරව නම් අපි ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ ලෝභ, ද්වේෂ, මෝහය අපේ මනසේ අවදි වෙනවා. අර නිදිගෙන ඉන්න ක්ලේශයන් මතු වෙනවා. අන්න පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට ව්‍යතික්‍රමන කියලා කිව්වේ ඒ දූෂ්‍ය වූ මනසින් යුක්තව අපි යම් යම් කටයුතු සඳහා තීරණ ගන්නවා. ඒ වගේම යම් යම් වචන පිට කරනවා. යම් යම් ක්‍රියාවන් කරනවා. ඒවා තමයි දස අකුසල කර්මපත හැටියට ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර වශයෙන් කයින් සිද්ධ වෙන අකුසල් ඊළඟට මුසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලාප වශයෙන් වචනෙන් සිද්ධ වෙන අකුසල් ඊළඟට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වශයෙන් මනසින්ම ලෝභය ද්වේෂය මෝහය මුල් කොටගෙන මනසින්ම ඇතිවෙන අකුසල කර්ම මේ විදිහට දස අකුසල කර්මපතයන්ට අපි පෙළඹෙනවා යොමු වෙනවා ව්‍යතික්‍රමන අවස්ථාවේදී ව්‍යතික්‍රමන කියලා කියන්නේ ක්ලේශයට වහල් වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාව. එයට ගතසිත නතු වෙන අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ ධම්මපද ගාථාවෙන් දක්වන්නේ මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. ඒ දූෂ්‍ය සිතින් යුක්තව අපි යමක් කියනවා නම් කරනවා නම් තතෝනම් දුක්ඛමන් වේති. එයින් ඒ තනත්තාට දුක ඇති කරනවා. ඊළඟට දෙවන ගාථාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාවන පායිනේ. හරියට තමන්ගේ සෙවණැල්ල තමන් පසුපස එන්නාසේ අර කුසල විපාකය තමන් පසුපස එනවා. කුසල විපාකය කියන්නේ කුමක්ද? පසන්න මනසින් ප්‍රසන්න මනසින් යුක්තව සිද්ධ කරන දේ. දැන් මේක ඇතැම්මයි වරදවා වටහාගෙන තියෙනවා පින්නතුනේ. ඇතැම් දහම් පද වැරදි විදිහට අර්ථකථනය කරන අවස්ථාත් අපට පෙනෙනවා. ඒ බඳු එක් අවස්ථාවක් තමයි චිත්තං පුනාතීති පුඤ්ඤං කියන මේ දහම් පාඨය. චිත්තං පුනාතීති පුඤ්ඤං කියන දහම් පාඨය ඇතැම් ස්වාමින් වහන්සේලා පවා අර්ථ විග්‍රහ කරන්නේ සිත පිනායාම පිනයි කියලා. එතන පුනාතීති කියන්නේ පිනායාම නෙමේ පුනාති කියන වචනේ තේරුම පිරිසිදු කරයි කියන අර්ථයයි. එතකොට සිත පිරිසිදු කිරීම තුලින් තමයි පින එහෙම නැත්නම් කුසලය ජනිත වෙන්නේ. සිත පිනායාම් පමණින් නෙමෙයි පිනායන්නට පුළුවන් අකුසලයේදී. මොකද ප්‍රීතිය කියන චෛතසික ධර්මයේ කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා. ප්‍රීතිය මතු වෙනකොට තමයි අපේ සිත පිනායන්නේ. සතුට ප්‍රීතිය. ඒ සතුට ප්‍රීතිය ඇති වෙන්නට පුළුවන් අකුසලයේදීත් කුසලයේදීත්. ඇතම් කෙනෙකුට කාමෙහි වරදවා හැසිරීලා සිතේ ප්‍රීතියක් පිනායාමක් ඇති වෙන්නට පුළුවන්. ඊළඟට අන්සතු දෙයක් සොරකම් කරගත්තාම සිතේ පිනායාමක් ඇතම් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. ඊළඟට තමන් කැමති සතෙක් මරලා මාංශ අනුභව කරනකොට කෙනෙකුට සිතේ පිනායාමක් ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට ඊළඟට බොරු කියලා තව කෙනෙක් රවට්ටලා සිතේ පිනායාමක් ඇති වෙන්නට පුළුවන්. මෙහෙම විවිධ අවස්ථාවලදී අකුසලය පාදක කොටගෙන සිතේ ප්‍රීතිය ජනිත වෙන්නට පුළුවන්. සොම්නස ජනිත වෙන්නට පුළුවන්. එහෙම ප්‍රීතිය සොම්නස මතුවලා සිත පිනාගිය පමණටම ඒක කුසලයක් කියලා ඒක යහපත් ක්‍රියාවක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මෙතන මනසාචේ පසන්නේන කියලා කියන්නේ ඒ සිත පිනා යන සතුටින් ඉන්න ගතිය කියන එක විතරක් නෙමෙයි. මෙතන පසන්න කියන්නේ පැහැපත් බව. ප්‍රසන්න බව, පිරිසිදු බව. එතකොට ඒ අර්ථයම තමයි බුදුරජාණන් වහන්සේ චිත්තං පුනාතීති පුඤ්ඤං කියන තැනක් දක්වන්නේ සිතේ පවිත්‍ර බව, සිතේ පිරිසිදු බව තමයි එතන පින හැටියට දක්වන්නේ. එතකොට මෙතන දක්වන්නේ ඒ විදිහට මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. සතුටින් කරනවා කියන එකම විතරක් නෙමෙයි. එතන සතුට තියෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රසන්න බව වැදගත් වෙනවා. එතකොට සතුට තිබුණා වුණත් ප්‍රීතිය තිබුණා වුණත් දූෂ්‍ය මනසින් නම් කටයුතු කරන්නේ කියන්නේ ලෝභයෙන් මෝහයෙන් කිලිටි වෙලා නම් දැන් ද්වේෂය පවතිනකොට නම් හිතේ සතුටක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ලෝභය පවතින අවස්ථාවේ මෝහය පවතින අවස්ථාවේ සිතේ සතුට තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතේ සතුට තිබිච්ච පමණින්ම ඒක කුසල් සිතක්ද කියලා කියන්නට බෑ. ඒ නිසා මේ වචනේ අපි පටලවා ගන්නෙ නැතිව වරදවා ගන්නෙ නැතුව තේරුම් ගන්නට ඕන මනසාචේ පසන්නේන කියලා කියන්නේ පැහැපත් සිතින් පිරිසිදු සිතින් කියන එකයි. එතකොට දැන් අර අපි ගත්තු මුල් උපමාව ගත්තොත් ලිඳේ රොන් මඩ ටික යට තියෙනවා. නමුත් මතු පිට වතුර තාම පිරිසිදුයි. විනිවිද පෙනෙනවා. පැහැපත්. බඳුනේ රොන් මඩ ටික යට තියෙනවා. නමුත් මතු පිට වතුර ටික ඊටාම පිරිසිදුව විනිවිද දකින්නට පුළුවන් මට්ටමින් පැහැපත්ව පවතිනවා. අන්නේ විදිහට යම්කිසි කෙනෙකුගේ මනසේ අර යටපත් වෙලා තියෙන ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් අවදි උනේ නැතිනම්, ඒවා ඇවුස්සුනේ නැතිනම්, ඒ බඳු අවස්ථාවල සිත පැහැපත්. අන්නේ පැහැපත් ප්‍රසන්න පිරිසිදු සිතින් යුක්තව භාසතිවා කරෝතිවා යමක් කියනවද, යමක් කරනවද, තතෝනම් සුඛමන් වේති ඡායාවාන පායිනි. එය ඒ තනත්තාට සැපගෙන දෙන්නට සමත් වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ දක්වන්නේ අපේ ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවා අනුස්සය පරිඋත්ථාන ව්‍යතික්‍රමන වශයෙන් අනුස්සය වශයෙන් ක්ලේශ මූලයන් පවතින අවස්ථාවේදී අපේ සිතේ පිරිසිදු බව පවතින්නට බාධාවක් නැහැ. නමුත් ඒ ක්ලේශ මූලයන් යම් හේතුවකින් අවදි වුණොත් කොමක්ද අවදි වීමේ හේතුව? බාහිර අරමුණු වලට අවිචාරවත්ව ප්‍රතිචාර දැක්වීම. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් Taman කැමති අරමුණු පැමිණෙනකොට හැඟීම් බරව ඒවාට ප්‍රතිචාර දක්වනවා සිහි කල්පනාවෙන් නෙවෙයි හැඟීම් බරව ප්‍රතිචාර දක්වනකොට සිත කිලිටි වෙනවා ලෝභයෙන් එතකොට අසකන නාස දිවකය සිත කියන මේ ෂඩේන්ද්‍රයන්ට අපි අකමැති අරමුණු පැමිණෙනකොට අපි සිහිනුවණින් ඒවා දිහා බලනවා නම් සිත ව්‍යාකූල වෙන්නේ නැහැ කිලිටි වෙන්නේ නැහැ හැබැයි සිහිනුවණින් තොරව අපි ඒවාට ප්‍රතිචාර දක්වන්න ගිය ගමන් මානසික ගැෂ්ඨණයක් ඇති වෙනවා. එතකොට ද්වේෂය මතුවෙනවා. ද්වේෂය කියලා කිව්වහම ඒ ද්වේෂයේ විවිධ අවස්ථා ක්‍රියාත්මක වෙනවා. කෝපය ඊළඟට අප්‍රසන්න බව, අකමැත්ත, ශෝකය, භීතිය, ඊර්ෂ්‍යාව මේ විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන බව. ඊළඟට ලෝභය, තණ්හාව, ආදරය, කෑදරකම, තෘෂ්ණාව කැමති වෙන බව මෙහෙම විවිධ වචන වලින් හඳුන්වන්නට පුළුවන් තෘෂ්ණාවේ අවදිවීම එහෙම නැත්නම් ලෝභයේ අවදිවීම. මෝහයේ අවදිවීම අපිට තරම් ප්‍රකටව දැනෙන්නේ නැහැ. මෝහය කියලා කියන්නේ මුලා වෙන ගතිය, නොපෙනෙන, නොදැනෙන, නොයැටහෙන ගතිය. ඒ නොයැටහෙන ගතිය නිසාම අපට මනසේ පවතින ස්වභාවය වැටහෙන්නෙත් නැහැ. බාහිර අරමුණෙහි ස්වභාවය හරියට වැටහෙන්නෙත් නැහැ. ඒ නිසා මෝහය නැමැති ධර්මතාවය ක්‍රියාත්මක වුණත් එය තරමක් අප්‍රකටයි. ඇයිද අප්‍රකට වෙන්නේ? එහි පවතින්නෙම නොපෙනෙන ගතිය, නොදැනෙන ගතිය, නොයැටහෙන ගතිය. ඒ නිසා මනසේ පවතින ස්වභාවය වැටහෙන්නෙත් නැහැ. ඒ නිසා මේ විදිහට ලෝභ, ද්වේෂ, මෝහයන් අවදි වුණොත් තමයි අපේ සිත කිලුට වෙන්නේ. ඇයි එහෙම අවදි වෙන්නේ? අපි සිහියෙන් නුවණින් තොරව අරමුණු වලට ප්‍රතිචාර දක්වන. මොකද්ද සිහියෙන් නුවණින් යුක්තව කියලා කියන්නේ? සිහිය කියලා කියන්නේ අරමුණ ගැන අවධානය යොමු කරන අතරෙම ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත ගැනත් අවධානය යොමු වෙන්නට ඕන. අරමුණ පැහැදිලි වෙනවා වගේම ඒ අරමුණ දිහා මම බලන්නේ මොන අදහසින්ද? මොන ස්වરૂපයෙන්ද? ඒ අරමුණ දිහා මේ විදිහෙන් බලලා මේ විදිහෙන් හිතනකොට හිත කිලිටි වෙනව නේද? හිතේ ලෝභය මතුවෙනව නේද? ද්වේෂය මතුවෙනව නේද කියලා Tamanට දැනෙන්නේ අරමුණ පිළිබඳවත් සිත පිළිබඳවත් අවධානයෙන් හිටියොත් පමණයි. ඒක තමයි සිහිය කියන්නේ. ඊළඟට සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ, විමසිලිමත් ප්‍රඥාව. තොර සිහිය තියෙන්නට ඕන අරමුණයි සිතයි පිළිබඳ අවධානය යොමු වෙන්න විමසිලිමත් ප්‍රඥාව තියෙන්නට ඕන මේ මොකද්ද වෙන්නේ? ඇයිද සිතේ එහෙම ලෝභය මතුනේ? ඇයිද ද්වේෂය මතුනේ? එහෙම ලෝභය ද්වේෂය මතුවෙන්නේ නැති හැටියට මම කොහොමද මේ ගැන හිතන්නේ? අනිත් කෙනා වරදක් කළා වෙන්නට පුළුවන්. නමුත් ඇයි මම හිත කිලිටි කරගන්නේ? ඒ කෙනා කරපු වැරද්ද ඒ ඒ කෙනා සතුයි. එහි හොඳ නරක ඔහු හෝ ඇය ගෙනියන්නේ. ඒ වගේම ඒ තනත්තා හෝ තනත්තිය ඒන් මුදවා ගන්න පුළුවන් නම් හොඳයි. තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා වරදක් කරනවා නම් ඒන් මුදවා ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒ ගැන අපි හිත නරක කරගත්තයි කියලා අනිත් කෙනාට යහපතකුත් නැහැ, අපට යහපතකුත් නැහැ. අන්න ඒ විදිහට නුවණින් දකින්නට පුළුවන් හැකියාව තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. එතකොට එහෙම නුවණින් දකින කෙනෙකුට තමයි Tamanගේ සිත කිලිටි වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි සිතේ පැහැපත් බව, ප්‍රසන්න බව රැකෙන්නේ. ඒ පැහැපත් සිතින් යුක්තව අපි යම් තීරණයක් ගන්නවා යම් වචන කතා කරනවා යම් ක්‍රියාවක් කරනවා එයින් Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවා තමන්ගේ හිත දූෂ්‍ය වෙලා නැති නිසා කිලිටි වෙලා නැති නිසා තමන්ට යහපතක් වෙනවා ඒ යහපත් සිතින් පැහැපත් සිතින් හිතලා බලලා කල්පනා කරලා තීරණ ගන්නකොට අනුන්ට යහපතක් වෙන විදිහේ තීරණයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා තමන්ටත් අනර්ථයක් නොවන අනුන්ටත් අනර්ථයක් නොවන විදිහේ ක්‍රියාවන්ට අපි පෙළඹෙනවා පැහැපත් සිතක් ඇති අවස්ථාවල තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී ක්‍රියාවන්ට අපි පෙළඹෙනවා සිත කිලිටි වුණු දූෂ්‍ය වුණු අවස්ථාවල ඒවාහි විපාකය සසර ගමනේ දුක්ඛ විපාකය අර ගුණාගේ পায় අනුව කරත්තරෝදේ එන්නාසේ තමන් පසුපස රිදුම් දෙමින් සසර ගමනේ පැමිණෙන බවත් ඒ වගේම කුසල විපාකය හරියට තමන්ගේ සෙවණැල්ලක් වගේ තමන්ට සහනය සැහැල්ලුව සලසමින් සසර ගමනේ තමන් පසුපස එන බවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්ම දෙකෙන් පැහැදිලි කරන්නේ. ඒතර මේ කුසල කුසල කර්ම විපාක අපට සසර ගමනේ දෙවිධයකින් විපාක ලැබෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. එතකොට මේ ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක අවස්ථා තුනකදී ලැබෙනවා ditta dhamma vedaniya, upapajja vedaniya සහ පරාපරිය වේදනීය වශයෙන්. ditta dhamma vedaniya කියලා කියන්නේ කුසලය හෝ අකුසලය කරපු ආත්ම භාවය තුලම එක්තරා කොටසක් විපාක දෙනවා. ඒ කර්මයේ එක්තරා කොටසක්. දැන් අභිධර්මයේ ඉගෙනගෙන තියෙන අයට මේ කාරණේ පැහැදිලිව වටහා ගන්න පුළුවන්. කුසල අකුසල් කරද්දී ජනිත වෙන චිත්ත වීතිවල එහෙම නැත්නම් සිත් වැල්වල හට ගන්නවා ජවන් සිත් කියලා සිත් හතක්. ජවන් සිත් තමයි අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. ඒ ජවන් සිත් වලින් පළවෙනි සිත බොහොම දුර්වලයි. ඒ පළවෙනි සිතේ විපාකය තමයි මේ භවයේ ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් ලැබෙන්නේ. අවසාන සිතත් දුර්වලයි. ඒ අවසාන සිතේ විපාකය තමයි දෙවනාත්ම භාවයේ උපපජ්ජ වේදනීය වශයෙන් ලැබෙන්නේ. මැද සිත් පහ බොහොම බලවත්. ඒ නිසා මැද සිත් පහේ විපාකය තමයි අපරාපරිවේදනීය වශයෙන් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන මොහොත දක්වාම අපට විපාක දෙන්නේ. කුසල් අකුසල් දෙකේදීම එහෙමයි. එතකොට දැන් අපි සිද්ධ කරන ලද කුසල කර්මය හෝ අකුසල කර්මයෙහි ditta ධම්ම වේදනීය විපාකය කියන්නේ මේ ජීවිතේ ලැබෙන විපාක කොටස අපි ජීවත්ව සිටින කාලය තුල ලැබෙන්නට පුළුවන් සැප විපාක හෝ දුක් විපාක. හැබැයි ඒ විපාක කොටස හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන විපාක. දැනට අපි ඉපදිලානේ ඉන්නේ. ඒතර ඉපදුනාට පස්සේ මියන අවස්ථාව දක්වා අපි කරන කුසල කුසල කර්මයන්ගේ ਦਿੱත්ත ධම්ම වේදනීය කොටස විපාක දෙන්නට පුළුවන්. එතකොට ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්න විදිහක් නැහැ. ප්‍රතිසන්දි කියලා කියන්නේ උපතක් ඇති කරනවා. උත්පත්තිය සඳහා පළමු සිත ජනිත කිරීම තමයි ප්‍රතිසන්දි සිත. එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ. ඉතින් දැනට මේ භවයේ අපි ඉපදිලා ඉන්න නිසා මේ භවයේ තුල අපට ප්‍රතිසන්දි විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. මේ භවයේ තුල විපදම්ම වේදනීය වශයෙන් ඇති කරන්නට පුළුවන් වෙන්නේ ප්‍රවෘත්ති විපාකයක් පමණයි. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ මේ යන මොහොත දක්වා ලබා දෙන විපාක. එයින් කුසල කර්මයන් අපට ලබා දෙන විපාකය සහනශීලී සුවදායකයි. ඒ නිසා කුසලයෙන් ලැබෙන විපාක හඳුන්වනවා උපස්තම්භක විපාක හැටියට. උපස්තම්භක කියලා කියන්නේ මේ ලබාගෙන තියෙන ආත්ම භාවයට උදව්වක් හැටියට, සහනයක් හැටියට, සුවයක් හැටියට, පහසුවක් හැටියට ඒ කුසල කර්ම විපාක දෙනවා. අර අපි පසුපස එන සෙවණැල්ල වගේ පසුපස පැමිණෙනවා. ඊළඟට යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ අකුසල කර්ම කරගන්නවා නම් ඒවාෙහි ditta ධම්ම වේදනීය විපාකය ප්‍රවෘත්ති විපාකයක් හැටියට ලැබෙනවා. ඒ ලැබෙන්නේ උපපීලක කර්ම හැටියට හෝ උපඝාතක කර්ම හැටියට. උපපීලක කියලා කියන්නේ අපි ලබාගත්තු ආත්ම භාවයට පීඩා කරනවා. අපහසු ඇති කරනවා. කරකශ බව ඇති කරනවා. ඒ විදිහට කටුක බව, පීඩාව, අපහසුව, අසහනය ඇති කරමින් අපට කායික මානසික දුක් වේදනාවන් ඇති කරන්නට සමත් වෙනවා අර ගුණාගේ পায় අනෝ යන කරත්තරෝදේ වගේ අප විසින් සිද්ධ කරන ලද අකුසල කර්මයෙහි දික්ත ධම්ම වේදනීය විපාකය මේ ජීවිතේ ලැබෙනවා ඊළඟට උපපජ්ජ වේදනීය කියලා කිව්වේ දෙවන ආත්ම භාවයේ ලැබෙන විපාකය දෙවන ආත්ම භාවයේදී ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියන දෙකම ලැබෙන්නට පුළුවන්. ප්‍රතිසන්දි විපාක කියලා කිව්වේ උත්පත්තිය ලබා මේ භවයෙන් අපි මේ යනකොටම අර තමන් විසින් සිද්ධ කරන ලද කුසල කර්මය හෝ අකුසල කර්මය අපිට මරණාසන්න මොහොතේදී සිහිපත් වුනොත් ඊළඟ උත්පත්තිය සඳහා ඒ කුසල කර්මයේ අකුසල කර්මය මූලික වෙනවා පාදක වෙනවා එතකොට එහෙම පාදක වුණාම ඊළඟ භවයේ අපි ජනිත වෙන්නෙම අර සිදු කරගත්තු කුසල කර්මය හෝ අකුසල කර්මය පදනම් කොටලා. ඒතර කුසල කර්මයක් සිහිපත් වුණා නම් අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට දිව්‍ය ලෝකයේ හෝ මනුෂ්‍ය ලෝකයේ හෝ උත්පත්ති ලබන්නට පුළුවන් පැහැපත් සිතක් ඇතිව. ඒ කුසල් සිත කියන්නේ පැහැපත් සිතක්, ප්‍රසන්න සිතක්, පිරිසිදු සිතක්. ඒ පිරිසිදු සිතින් උපදින්නා වූ සත්වයාගේ මූලික චිත්ත පරම්පරාව එහෙම නැත්නම් උත්පත්ති සිත ප්‍රභාස්වරයි. එතකොට පැහැපත් ප්‍රභාස්වර සිතකින් ශක්තිමත් ආත්ම භාවයක් ලබන්නට නම් මරණාසන්න මොහොතේදී ඒ කරන ලද කුසලයක් සිහිපත් විය යුතුයි. කරන ලද අකුසලයක් සිහිපත් වුනොත් දෙවන ආත්ම භාවයේ දුගතියේ උත්පත්තිය ලබනවා. එයි ඒ කිලිටි සිතින් යුක්තව කරන ලද කර්මයෙන් දුක්ඛ විපාක ඇති කරනවා ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි කියලා කියන්නේ උත්පත්තිය ඇති කිරීම වශයෙන්ම දුගතිය උපද්දවනවා. දැන් ධර්මාශෝක රජුරු 84000ක් වෙහෙර විහාර හැදුවා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැප වුණා බොහෝ කුසල් සිද්ධ කරගත්තා. නමුත් මරණාසන්න මොහොතේදී සිත දූෂ්‍ය කර ගැනීම නිසා අර පවන් සලනකොට වටාපත වැදිලා ඒ ගැන ඇති කරගත්තු ද්වේෂ සහගත හැඟීම එතකොට ඒන් කාටවත් අනර්ථයක් කරන්න ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් Tamange සිත කිලිටි වුණා. මනසාචේ paduttena bhasativa karotiva tatonan dukkhaman veti. එතකොට ඒ කිලිටි සිතින් යුක්තව යමක් කළත් ඒ වගේම කිව්වත් ඒකෙන් හානියක් වෙනවා. එතකොට ධර්මාශෝක රජුරවන්ට එහෙම කළ කී දෙයටත් වඩා සිත දූෂ්‍ය වීමම දුගතිගාමී වෙන්න හේතු වුණා. ඇයි ඒ? අපි මුලින් සඳහන් කළා අකුසල කර්මපතවලදී කයෙන් කෙරෙන අකුසල් වචනයෙන් කෙරෙන අකුසල් වගේම සිතින් කෙරෙන අකුසල් අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි අවිද්‍යා කියලා කිව්වේ දැඩි ලෝභය ව්‍යාපාද කියලා කිව්වේ දැඩි ද්වේෂය මිච්ඡාදිට්ඨි කියලා කිව්වේ දැඩි මෝහය ඒවා ප්‍රබල විදිහට මතුවුනොත් කයින් වචනයෙන් ක්‍රියාත්මක වුණත් නැතත් මානසිකවම එය විපාකත්වයට පමිනවා ඒවා තමයි මනෝමය කර්ම එහෙම නැත්නම් සිතින් සිද්ධ වෙන අකුසල කර්මපත හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරා. එතකොට සිත කිලිටිීමේ හේතුව නිසා ප්‍රතිසන්දි විපාක වශයෙන් දුගතියෙහි එහෙම නැත්නම් තිරිසන් ආත්ම භාවයක උත්පත්තිය ලබන්නට පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා කියන්නේ එතකොට තිරස්චීන ගතියෙහි තිරිසන් ගතියෙහි ප්‍රතිසන්දිය ලබා දෙන්නට හේතුණා අර කිලිටි සිත එතකොට පැහැපත් සිතින් කුසල් සිතකින් මිය ගියොත් හේතනත්තාට සුගතිය දිව්‍ය මනුෂ්‍යාත්ම භාවයන්හි උත්පත්තිය ලබන්න ප්‍රතිසන්දි විපාක වශයෙන් එය විපාකත්වයට පැමිණේ. එතකොට දෙවනි භවයේ ප්‍රතිසන්දිය පමණක් නෙවෙයි ප්‍රවෘත්ති විපාකත් ලැබෙන්නට පුළුවන්. ප්‍රවෘත්ති විපාක කියලා කිව්වේ ඉපදුනාට පස්සේ මිය යන තෙක් ඒතනත්තාට සුවසේ ජීවත් වෙන්නට සැපසේ ජීවත් වෙන්නට ප්‍රත්‍යපහසුකම් ලැබෙන්නට තමන් විසින් කරන ලද කුසල කර්මය උපකාර වෙනවා ඒ ලැබූ ආත්ම භාවය තුල දුක් ඇති කරන්නට, පීඩා ඇති කරන්නට, පත්‍යපහසුකම් අහිමි කරන්නට, දුක වේදනාව උරුම කර දෙන්නට Taman විසින් සිදු කරන ලද අකුසල කර්ම විපාක හේතු වෙනවා. ඊළඟට අපරාපරිය වේදනීය වශයෙන් එතෙන් පටන් නිවන් දකින ආත්ම භාවය දක්වාම ඒ ආත්ම භාව එකක්ද දෙකක්ද 100ක්ද දහසක්ද කල්පයක්ද කල්ප 100ක් දහසක්ද කියන එක එයට ගැටලුවක් නෙමෙයි ඉඩ ලැබෙන ඕනෑම තැනකදී ඒ කුසල කුසල කර්මයන්ගේ අපරාපරිය වේදනීය කොටස ඒ කියන්නේ අර ජවන් සිත් හතේ මැද සිත් පහ ඒ සිත් පහ ශක්තිමත් නිසා කොතෙක් කාලයක් ගත වෙලා හරි ඉඩ ලැබෙන තැනකදී විපාක ඇති කරනවා ඒතර කුසල් සිතෙන් යහපත් ගතියක උපදින්නට සහ ඉපදුණු ආත්ම භාවය තුල සුවසේ ජීවත් වෙන්නට උපකාර වෙනවා අකුසල කර්මය දුගතියෙහි උපදින්නට සහ ඉපදුණු ආත්ම භාවය තුළ දුක්ඛ විපාක ලබන්නට හේතු වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසල අකුසල කර්මයන්ට මනසම මූලික වෙනවා, මනසම ප්‍රමුඛ වෙනවා, මනසින්මයි ඒවා ජනිත වෙන්නේ. එතකොට දූෂ්‍ය වූ මනසින් යුක්තව යමෙක් යමක් කරනවද කියනවද ඒ දුක්ඛ විපාක ඇති කරනවා. පැහැපත් වූ පිරිසිදු සිතින් යමක් කරනවද කියනවද එයින් සැප විපාක ඇති කරනවා. ඉතින් උත්පත්තියම අපි කාගෙත් සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත කිලිටි වෙන්නේ බාහිර කරුණ වලට අපි ප්‍රතිචාර දක්වන විදිහට සිහිනුවණින් අරමුණු ගන්නට පුළුවන් නම් ලෝකයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් සිත කිලිටි නොවි රැක ගන්නට පුළුවන් අසිහියෙන් අනුවණින් යුක්තව හැඟීම් බරව අපි ලෝකයට ප්‍රතිචාර දක්වනකොට අපේ සිත කිලිටි වෙනවා ඒ කිලිටි වෙන ආකාරය ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් තේරුම් ගත්තාම ඒතනත්තා සිත පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ සිහි නුවණින් යුක්තව ඉන්ද්‍රයන් සංවර කරගෙන සිත ආරක්ෂා කරන සිත වැඩි දියුණු කරන වැඩපිළිවෙලට ඒතනත්තා අවතීර්ණ වෙනවා. ඒ නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් පවතිනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. තථාගත ධර්මය ගැන උනන්දුවක් නැති සිත පිළිබඳව අවධානයක් නැති ධර්මයේ ප්‍රගුණ කරන්නට සිත පිරිසිදු කරන්නට ඕනෑකමක් නැති අශෘතවත් ප්‍රතඥයාට මේ මනසේ සිද්ධ වෙන කිලුට මේ අර්බුදය පැහැදිලිව දැනෙන්නෙත් නැහැ. ඒ තනත්තාට සිත පිරිසිදු කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නෙත් නැහැ. ඒක කරන ක්‍රමය වැටහෙන්නෙත් නැහැ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයෙන් හැඟීම් වලට වහල් වෙලා ජීවත් වීම තුළින් ඒතනත්තා දිගින් දිගටම සිත කිලිටි කරගෙන දුගතියට යන තැනට පැමිණෙනවා විනා ඒ අසෘතවත් ප්‍රතඥයාට චිත්ත භාවනාවක් නැතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි හැම කෙනෙකුටම උත්පත්තියෙන් පැහැපත් පිරිසිදු ප්‍රභාස්වර සිතක් ලැබිලා තියෙනවා. ඒ සිත විවිධ කරුණවලදී අපි අවිචාරවත්ව කටයුතු කිරීමෙන් සිහිනුවණින් තොරව කටයුතු කිරීමෙන් අපේ සිත විටින් විට කිලිටි වෙනවා. එහෙම කිලිටි වුණොත් ඒ බව දැනගෙන වහාම එය දුරු කරගන්නටත් ඒ වගේම කිලිටි සිතින් ක්‍රියාත්මක නොවි අර ව්‍යතික්‍රමන තත්වයටපත් නොවි අපේ සිත කය ආරක්ෂා කරගෙන පව්කම් වලින් රැකගෙන නැවත නැවත සිත කිලිටි වෙන ආකාරයේ සිහිනුවණින් තේරුම් අරගෙන එය ටිකෙන් ටික වෙනස් කරමින් සිත පිරිසුදු කරගන්නට ආරක්ෂා කරගන්නට සති සම්පජඤ්ඤය දියුණු කරමින් චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට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 සුමනාගමගේ මහත්මියගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ පින්කම සිද්ධ කරන්නේ සුජීවත්ව සිටින ජී.කේ බේබිනෝනා අපගේ ආදරණීය මව්තුමිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පූජ්‍යපාද කිරිවරුවේ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සිදු කරන සියලු සාසනික සේවාවන් තව চিරාත් කාලයක් සිදු කිරීමට ශක්තිය, ධෛර්ය, නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම මිය පරලෝ යන්නට එදුණු පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ වගේම සුමනාගමගේ මහත්මිය ඇතුළු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සහ ධර්මාවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල්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 විශේෂයෙන්ම ආදරණීය මෞතුමිය ජී.කේ. බේබිනෝනා මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට එදුණු ආදරණීය පියාණන් වහන්සේ ජී.ආර්. මුදියන්සේ ඒ පියතුමන් ඇතුළු වර්ග પરම්පරාවේ අභාව પ્રાપ્ત වුණු සෑම සියලු දෙනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන සුමනාවති අක්කාටත් ඒ වගේම මෞතුමිය ඇතුළු ඒ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම ආශිර්වාද කරන ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.